මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන්විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න මේ බිසෝයි නාමෙල්ලුයි දෙන්න රට වටේ ගියාට පස්සේ මේ මුවන් පැලැස්සේ සිද්ධ වෙච්ච දේවල් ගැන එහෙම ආරංචියක් නැද්ද? හ්ම්? නැසි. නැසි. ඇයි මේ මුකුත් කරදරයක් සිද්ධ වුණාද? හ්ම්. ලොකු ලොකු හ්ම් හ්ම්. ඔය ඉකි ගැහිල්ල වහම නතර කරගෙන ඉවසගෙන ඉන්නවද ටිකක්? හ්ම්? නැත්තම් එහෙම මේ මං කියන්න කියාපු ඒ කරදරේ ගැන ලොකුම කියනවාද? නෑ නෑ නෑ. වේද මාමා මම කියන්න. හ්ම්. ඒ වැරදිම සිද්ධ වුණේ කොහොමද කියලා මාමා. මොනවද මේ කියන්නේ අම්මා? මේ ජංජාලයක් වෙලා වගේ අපි නැති අතරේ මේ ඇත්ත කියන්න හංගන්නේ නැතුව. ඒක තමයි අම්මා. පොරොන්දු වෙන්න ඕන බිසෝයි නාමෙලුයි ලොකුයි. හ්ම් කිසිම කලබලයක් නොකර මන් දන්න හැටියට ඒ කතාව කියන්නකල් හොඳේ නේ සහතික වෙනවද තුන් දෙනා සහතිකයි සහතිකයි සිද්ධ උනේ මොකද්ද කියලා කියන්නකෝ සීයේ පින් සිද්ධ වෙයි මට ඒ පිනෙන් කමක් නැහැ නමුත් මම මේ මැද්දට පැනලා කියන්න යන ආරංචිය එච්චර හොඳ එකක් නන් නෙවෙයි මං හිතුවා මොකක් හරි අපේ අතුරු මුන්දලට කරයි කියලා ඉක්මනට අපි ආපහු යමුයි කියලා මම ඔයාලට කිව්වනේ. කොහොමද? ඔයා ඒක ගණන් ගත්තේ නෑනේ. අර උණු වතුර ලිං වලින් නාලා මිසක් ආපහු වෙන්නේ නෑ කියලා අර කීරමලේද තව කොහෙද අර යන්න ඕනේ කියලා මේ බිසෝ බිසෝ ඔයා සීයා කියන්ට ගිය කතාවට බාධා කරනවනේ. ඔයා කට පියාගෙන සීයට ඉඩ දෙන්න. මේ උනේ මොකද්ද කියලා විස්තර කරන්න. මුකුත් නමුත් මහා නරක එකක්. කොහම අපච්චි? ඔය ඔය ආයෙත් කඩ දානවනේ. කඩ පියාගෙන අර සීයා කියන්ට ගිය කතාව ඇහුවට පස්සේ මං කියන්නම්. නෑ මං කඩ පියාගන්නේ උනේ මොකද්ද කියලා කියනකල් මල් කඩ පියාගන්නේ අම්මා. මේක හරි ගාන ගෝට්ටියක් නෙමෙයි. තාමත් නෑ නේද සංවරය. මේ මේ හරි හරි සී කියන්න මොකද්ද උනේ කියලා. <coughs> මේක නාමෙල් මේක මේ හිතාපු නැති ඒ කියන්නේ නොසිතු දෙයක් සිද්ධ වෙච්ච හැටි අර අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශති කියවා වගේ නොසිතු දෙයක් සිද්ධ වුණේ අම්මා ඔය ඉකිගැහිර නවත්තලා මේක අහගන්තුකෝ මේ මේ සමාවෙන්ට සීයේ මේ මිනිස්සු කවුරුත් මොන හේතුවකට හරි බය වුණොත් ඒ බීතිය දනවන කාරණය අවබෝධ කරගන්නකල් ලොකු අසහනයකින් දඟලනවා. එමෙන්නේදී ඒක මන් දන්නවා නාමෙල් මං ඒක දන්නවා. නමුත් ඒ බිය දනවන කාරණාව මොකද්ද කියලා දැනගෙන ඉඳපෑද ඈ දැනගෙන ඉඳපෑය අසහනයට තැන දෙන්න. හරිද? හරි මොකද්ද බිය දනවන කාරණාව සීයේ? මේ පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මම මේ ලොකු කෑමක් කියලා එනකල්. අනේ පුතුමා මේ දැන් ওই කතාව අහපු ගමන් නාමල් විසෝ දාලා යයන්ට එතකොට මොකද වෙන්නේ මය කිව්ලට ඒකයි ඊළඟට වෙන දෙයක් ලොකු නමුත් දැනට මේ ඉසව්වේ සිද්ධ වෙච්ච මහා අකරතැබ්බ ගැන කියන්ට නේද මම මේ මැදිහත් උනේ අන් ඒ හරිය කියලා ඉවර වුණාට පස්සේ පුළුවන් අනිත් හරිය ගැන හිතා බලන්න අම්මා අම්මා කෝ අප්පච්චි මට කියන්න ඉක්මන් කරලා මේ වෙද්ද සීයා කියයි සේරම දුවේ මේ දැන් කියන්නේ සීයේ ඒ උදාහරණේ මේ මේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති මොකද තේරුම ඒක <clears throat> තේරුම තමයි නාමෙල් අපි නොසිතූ දේවල් සිද්ධ වෙනවා සිතන පතන දේවල් සේරම විනාශ වෙනවා මට දැනගන්න ඕනේ අපි මේ රටවටේ සංචාරයක් කරන්නට ගියාට පස්සේ මේ අපේ උදවියට අපේ දේපල වලට ලොකු නැස්පත්තියක් වෙලාද කියලා කියන්නකෝ සීයේ Hmm. කොහමගේ අප්පච්චි? ආ? කොහමගේ අප්පච්චි? මේ ලොකෝ ඔය එක ගැහිල්ල නවත්තලා ලොකෝම කියන්න ආරච්චිල දැන් කොහෙද ඉන්නේ කියලා. හ්ම්. නාලා කියන්න. අප්පච්චි. අප්පච්චි ඉන්නේ පොලිසියේ. ඇයි අප්පච්චි පොලිසියේ ඉන්නේ? සීයේ කියන්නකෝ. අම්මා කියන්නකෝ මොකද පොලිසියේ ඉන්නේ කියලා. මේ මේ ඒක පොඩි වැරදීමක් බිසෝ. හ්ම්. එහින්දා කලබල නොවි අහගන්නවා හොඳයි කතාව. මේ අපච්චි නරක මිනිහෙක් නෙවෙයි. මුන්ද මොඩකම් කරන එක මන් දන්නවා. ඒ උනාට. ඒ ඇටි ඇටි බිසෝ. පොඩි මෝඩකමක් කරන මිනිහෙක් බාගදා මුළු ජීවිත කාලෙම ඒ පොඩි වැරද්දට වන්දි ගෙවනවා. බිසෝ වැරද්ද පොඩි වුණත් ලොකු වුණත් වැරද්දක්මයි. තේරුණාද? සීයේ. මොකද මම අපච්චි කරපු මෝඩකම. ඉක්මන කියන්නකෝ සීයේ. හ්ම් ඔහම හිටියානම් ඔහම හිටියානම් ඒක බොහෝම දිගට යන එකක් බිසෝ. මේකට බොහෝම හොඳ උපමාවක් තියෙනවා අපේ ගැමියන්ගේ කතා බහට එකතු වෙලා. ඒ උපමාවල් මට දැනගන්න ඕනේ නෑ සීයේ. මට දැනගන්න ඕනේ මගේ අප්පච්චි ගැන. නෑ නෑ නෑ මට ඕනේ ඒ විස්තරය දැනගන්න. මොකද්ද මේ ගැමි උපමාව? ඒක මේ කට්ටියට සමාන වෙන්නේ කොහොමද විද්දේ පඳුරට වැදුනේ හාවට. දැන් තේරුණා දෙනාමෙන්ට. ඒ කියන්නේ දුරදිග නොබලා හිතා බලන්නේ නැතුව කවුරු හරි කරපු ක්‍රියාවක් මෝඩකම දුරදිග ගිහින්. එහෙමනේ. <laughs> හරියට හරි නාමෙල් හරියට හරි. මහා මොකද්ද මම අපච්චි කරපු මේ මහා මෝඩකම? නුගේ අපච්චි එක මෝඩකම දැ කෙරුවේ. උඹේ කරපු හැමදේම මහා ඔල මොට්ටලේ වදුවේ. හ්ම් හ්ම්. ඔය ඇති ලොකු ඔය ඇති. හ්ම්. කිකාන්ත කාර්යයක් නෑ. අනික ඒ කරපු දේ හරිද වැරදිද කියලා කියන්නත් එපා. මොකද අපි දන්නේ නැහැනේ. ආරච්චි ලේකේරුවේ හරි දෙයක්ද නැත්නම් මේ මේ වැරදි දෙයක්ද කියලා කියන්න. ඇයි මිනිසුනේ මම අපච්චි පොලිසියේ ඉන්නේ? උන්ද කෙරුවේ මොකද්ද කියලා මට තෝරලා කියන්න නැත්තේ ඇයි? බිසෝ බිසෝ කරුණා කරලා ওই සද්ද අඩු කරගෙන කතා කරන්න. අර අර අහලා පහලා යා ගේට්ටුව ගාව අහගෙන ඉන්නවා අර. අර හැබැයි කවුද ඔය ගේට්ටුව ගාව හිටගෙන ඉන්නේ ඈ? යනවා යන්න හොඳයි යන දිහාවකට. පොතන රැස් කන්නේ නැතුව. නැත්තම් මගේ වෙලාව මගේ බල්ලා ගේට්ටුව ගාවට. උරම්පි උරම්පි යන්වා ගේට්ටුව ගාවට. ආ නෝම ආ නෝම. අම්මා අප්පච්චි අර කංශගස් වවන මිනිස්සු ගැන පොලිසියට කියන්න ගිහින් පොලිසිය මහතුරු අප්පච්චි වලලා හිර බාරට ගත්තද? නෑ නෑ දුවේ. එහෙම දෙයක් නෙවෙයි උනේ. එහෙමනම් ඇයි අප්පච්චිව පොලිසිය තියාගෙන ඉන්නේ අම්මා? මේකේ වැගේ නාමල් මේ මුවන් පැලසේ ඉන්න හුඟ දෙනෙකුගේ නරක පුරුද්ද තියෙනවා. හ්ම් මොකක්ද කියලා කියනවා නම් අහල පහල ගෙදරක උදවිය ටිකක් හයියෙන් කතා කරුවා. හ්ම් අමුත් එකේ ගෙදරට ආවත් හොයා බලනවා. කින්ද මන්ද කියලා විස්තර දැනගෙන හිට. ඒක පංගුවක් ගැමියන්ගේ සිරිතක් සීයේ. මේ මට මතකයි දවසක් ඔය කතාව නවත්තලා සීයාගෙන් අහගන්න. අපි අපච්චිව බේරගන්න ඕනේ නාමේ. ඉක්මනට ඉක්මනට එන්නකෝ ඔය කතාව නවත්තලා. හ්ම් හ්ම්. විසෝට ඉවසීමක් නැහැ නාමෙල්. පියානන්ද පොලිසිය නවත්තගෙන ඉන්නේ ඇයි කියන පුරස්නෙට. හ්ම්. බාගදා ඒකට හේතුව දැනගත්තොත් මේ බිසෝ විතරක් නෙවෙයි. නාමෙලු සන්තෝෂෙදී ඒ හේතුවට. හ්ම්. අනේ සීයේ. එහෙමනම් මම ඒ රහස නොකිය හංග ගන්නම්. මට විතරක්වත් කියන්න මොකද වුනේ කියලා. හ්ම්. මට ඇහුණා ඒ ටික. ඇයි නාමයට විතරද ඒ රහස දැනගන්න ඕනේ? ඈසිය මොකද්ද මේ අභිරහස? නෑ නෑ නෑ නෑ. විසෝ දැනගන්තම ඕන දෙයක් තමයි සිද්ධ වුනේ. නමුත් ඒ හරිය කියන්ට කලින් දැන් මේ ටිකට මෙතන පාරේ එහා මෙහා යන උදවිය කී දෙනෙක් අර ගේට්ටුව ගාව නැවතිලා අහගෙන හිටියද? හ්ම්? ඒ කියන්නේ රහසක් කියලා අපි හිතන දේ ලෝකයා දන්නවා මේ මේ කොයි ආකාරයෙන් හරි. ඒකයි. ඒ කියන්නේ අනික හැමෝම ওই කියන රහස ගැන දන්නවා බිසෝයි මායි ඇරෙන්න. එහෙමනම් ඇයි ඒ රහස තව දුරටත් වසන් කරන්නේ සී? අපි මේ දෙබරු දෂ්ට කරපු මීහරක් වගේ ඔය රහස ඇහිච්ච ගමන් ආතබූත කඩාගෙන දුවන්නේ නැහැ. සීයට දැන්වත් බැරිද කියන්ට ඒක? අපි හිතල කැකෑරෙන වේදනාව නිවා ගන්න කියන්නකෝ සීයේ. මේ මේ ඔය කතාවේ බැරෑරුම් හරිය වහගෙන හැල්ලු හරිය විතරක් කියවත් ඇති සීයේ. ඔව්. මුලින්ම කියන්න මගේ අප්පච්චි පොලිසිය නතර කරගෙන ඉන්නේ ඇයි කියලා. මොකද කරපු වැරද්ද? ඕන්න එහෙනම් මං ඒක කියනවා. එක හතකට ඒක වැරදීමක්. අම්මා පින් සිද්ද වෙයි කතා නොකර ඉන්න. එමනම් ලොකුට මේක කියන්න ඉඩ දීලා <clears throat> මං යන්නම්කෝ අහකට. නැසී බිසෝගේ අම්මගේ හිත වාව ගන්න බෑ. පවුලේ කාට හරි සුළු දෙයක් සිද්ධ වුණත් මගේ අම්මත් එහෙමයි. ඒ කියන්නේ මගේ අප්පච්චි මිනිහෙක් මැරුවයි කියලා සැකේට හිර බාරට අරගෙන වගේ නාමෙත් අපොයි දෙයනේ මොකද්ද මේ සිද්ධ වුනේ? කාටද කට කට පියා ගන්නවා හොඳයි බිසෝ ඔය ආව කැපෙන්න වචෙන්න නොකිය මගේ මනුස්සය මිනිහේ තියා මීයක්වත් මැරුවේ නෑ ජීවිතේට ඇයි අම්මා කට පියාගෙන ඉන්න නැත්තම් මායි නාමලු කෙලින්ම යනවා පොලිසි එපා එපා එපා දුවේ ඔය දෙන්නා පොලිසිය පැත්ත පළාතකට පේන්නවත් යන්න එපා එහෙමනම් ඔය කට අතින් වහගෙන එක වචනයක්වත් නොකිය නිශ්ශබ්ද වෙන්න. හරි සීයේ. දැන් කියන්න අපි දෙන්න මේ පැලැස්සේ නොහිට රටවටා ගිය කීප දවසේ. මේ පැලැස්සේ සිද්ධ වෙච්ච මහා අභිරහස් කතා පොත කියන්නකෝ. ආන්න හරි. හොඳ නිහඬියාවක ලකුණු. හ්ම්. අතේ දැන් නැදන්නේ වාගේ තුව ගාවත් කවුරුවත් නැහැ කියලා. ඒ හින්දා මං ඒ අභිරහස් කතන්දරේ කියන්න. හැබැයි ඉතින් මේකට බිසෝගේ අම්මත් සම්බන්ධයි. ආ හ්ම්. ඒක නෙවෙයි අම්මා ඔය හැටි බය වෙලා දඟලන්නේ. එතකොට බිසෝගේ අප්පච්චිට අරතිය ගාවින් මහුවෙන්න දඬුවම. කාට හරි කෙනෙකුට එදා මාසේ පොයදා කරුවල රෑ. උණැහෙගේ අර සියඹලාරටු බස්තම උලු කරගෙන යනකොට විසෝගේ අම්මා කෑ ගැහුවලු ආහා එපා එපා එපා ඔය බස්තම උසගෙන කරුවලේ යන්න එපා කොහෙද ආරචිල එක ගණන් ගන්නේ නැතුව මේ මේ එතකොට මේ සිද්ධිය උනේ කොයිද සිහියේ ආ මෙල් මේ මේ මේ මගේ මේ මේ ගේ ඉස්සරහදී මේ ඉස්සරහදී ඉතින් ආරච්චි මහත්තයා මේ බස්තම උස්සගෙන යන්න හේතුව මොකද්ද <clears throat> කවුද ඒ පහර කන්ට කරවලේ හිටියේ? මට මේක තේරෙන්නේ නැහැ. ඈ? ලොකුගේ හිත අමාරු වෙයි මම මේක දැන් කිව්වොත්. නේද බීසෝ? ඒක මම බලාගන්නම් සී. සීයා කියන්ට වෙච්ච දේ සේරම මට උනේ මගේ අප්පච්චි නිදොස් කරගන්නයි සීයේ. ආදී හරි. නේද ධාමේ? මන් දන්නවා බීසෝ ඒක මන් දන්නවා. නුමුද්බිසෝ මේ මේ මට මේ කතාව තේරෙන හැටියට ඒ පහර කාපු හොරා හරි කවුරු හරි මේ වෙදසියාගේ ගේට්ටුවෙන් එළියද හිටියේ ඈ එහෙමනම් මිනිහා කොහොමද මෙහාට ආවේ ඩාරෑ ඈ ඇයි අප්පච්චි ඩාරේ අම්මවත් එක්කලා මේ වෙද ගෙදරට ආවේ හ්ම් මට මේක තේරෙන්නේ නැහැ නිසී හ්ම් ඒක හරි ඒක හරි බිසෝ <clears throat> ඒක කිසි කෙනෙක් දන්නේ නැහැ කොටින්ම ලොකුව දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒ ආපු මිනිස්සයා කාර් එකකිනුයි මෙහාට ඇවිත් තියෙන්නේ. හ්ම්. ඒ ඇවිල්ලා ඒ කරුවල රෑ. ආංගර කැප්පිටිය පඳුරු ළඟ ඒ කාර් එක නවත්තලා. හ්ම්. ඒකේ දොර හැරලා. ආයේ වහලා. එමින් හැමේ මගේ මේ ගේට්ටුව දිහාට ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. කාරුවලේ. හ්ම්. තිත්ත කරුවල මං අනන්තවත් කීවා එපා එපා ඔය බස්ස මුළු කරගෙන කරුවනේ යන්න කියලා වෙන්නේ ඒ කාරෙකින් බැහැලා කරුවලේ ආපු ඒ මිනිහයාට ගහන්න යන්න එපා කියලාත් මං කෑගෑවා කොටෙම මට වුණා දඩස් දඩස් කාලා බැට දෙනවා ඒ මිනිසයා කෑ ගැහුවා. මේ මමයි මමයි ගහන්න එපා කියලා. එතකොටම අපේ ආරච්චිලා කෑ ගහලා කිව්වා උඹ තමයි මං ඔය ඔයා හිටියේ ඉඳා ඉඳා තව එක කියලා දාඩාස් ගාලා තවත් පාර ගැහුවා. <laughs> ඒ පාර එතකොටම බුදුහමෝ කියලා කෑ ගහගෙන ඇද වැටුණා. කොයි දෙයිනේ? අප්පච්චිට පිස්සු ඇදිලාද එහෙම ගෑව්වේ? ඒකනේ. නන්නාඳුන්නන කෙනෙකුට. ඒකනේ. නාමේ. අපි යමු මේ මනුස්සයවත් බලාගෙන අප්පච්චිවත් බලාගෙන අප්පච්චිට අපදීලා බේරාගෙන ඉන්න සේරටම කලින් දුවේ. මට බෑ අර පරණ වලව්වේ තනියම ඉන්න දුවේ. ඒ පාළුව නැති කරන්ට මොන විදියකටවත් බෑ මයි දුවේ. අනේ අං මාත් වෙනවා යාට. මේ මං ඕම් ඕකයි කිව්වේ ඔය කතාව අහලා දෙබරු දස්ත කරපු සත්තු වගේ නටන්න එපා කියලා. නැද්ද නාමේ? සම්පූර්ණ ඇත්ත සීයේ. මේ මේ බිසෝ මේක හම්බෙන් සිද්ධ වෙච්ච අකර්තව්‍යයක් වගේ පෙනෙන්නේ. නමුත් මේකේ මුල්ම හේතුව මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව බෑ මේ ගැන මට යමක් කියන්න. ඔයාගේ ඔය නියමානුකූල හේතු සාධක හොයන්න කලින් මට ඕනේ මය අප්පච්චිව අර පොලිස් බාරේ මුදාගෙන ඕදුවේ මටත් උනේ එච්චරයි. අනිත් එක්කෙනෙක් දනිස් කැඩිලා ඔස්පල උනක් මට නම්මන්නේ. මා ඒත් එහෙම වෙන්නත් එපා එකකට. අන්තෝ ජටා බහි ජටා කිව්වා වාගේ ඇතුළෙත් ගැටලු පිටත් ගැටලු මොකද්ද මේ ප්‍රශ්නේ සීයා කීවා විද්‍යේ පඳුරට වැදුනේ හාවට කියලා අන්නේ පහර වැදුනේ කාටද කියලා දැනගන්න ඕනේ මට බිසෝ මේ හඳුනාමිල් අප්පච්චි නිකම්ම ආවට ගියාට කෙනෙකුට පහර ගහන්නේ නැහැ එක්කෝ ඒ කළුවරේ ආවේ හොරෙක් ගෙවල් බිමෙන්නෙක්. එහෙම නැත්නම් ඒ වගේ නරක නමක් තියෙන මේ බැරි වුණාද මේ මිනිස්යාගේ කටහඬින් කවුද කියලා අඳුනගන්න? මට පිස්සුද නාමේ? හොරෙක් තක්කඩියෙක් එක කතා කරලා කටහඬ අඳුනගන්නද කියන්නේ? ඔයාට පොලිසියට යන්න බැරි නම් මං යනවා මගේ අපච්චිව බේරගන්න. ඕ හෝ පොඩ්ඩක් හෝ පොඩ්ඩක් හෝ. මට තව එක දෙයක් කියන්න තියෙනවා. බිසෝගේ අම්මා කීවා නේද? පොළු පහර දෙනකොට ඒ මිනිස්සයා ගහන්න එපා ගහන්න එපා මේ මමයි කියලා කෑ ගැව්වයි කියලා. ඈ? ඒ මිනිස්සයා එහෙම කියලාද කෑ ගැව්වේ අම්මා? ඔව්දුවේ. ඔව්. මේ මමයි කියනකොටම උඹ තමයි මං හොය ඔයා හිටියේ කියන ගම ඉඳා තව එකක් කියලා ගඩාත් කාලා තවත් පාරක් ගෑවා. එතකොට මේ මිනිස්සයා බුදුහම්මෝ කියලා කෑ ගහගෙන බිම වැටුණා. හ්ම් හ්ම්. හරි හරි. බාගදා ඒ මහා කළුවරදා රෑ ආරච්චි මාත්‍යා පහර දීලා තියෙන්නේ කිසිම වැරද්දක් නොකරපු අහිංසකයෙකුට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැරදි කරපු කෙනෙක් කියලා අහක හිටිය නිවැරදි මිනිහෙකුට වෙන්නත් පුළුවන් නේද සීයේ ඈ ඒකයි නාමල් මං කිව්වේ විද්දේ පඳුරට නුමුත් වැදුනේ හාවට කියන මේ අපේ අර පරණ ගැමි පිරුල. ඒ මිනිස්සගේ ධනිස් දෙක කැඩිලායි කියලා හිතනවද සී? හා ස්පිරිතාලේ ඉන්නේ මිනිසයාගේ තත්ත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ බිසෝ වෛද්‍ය වාර්තාවලින් විතරයි. හ්ම්. හැබැයි ඉතින් ඒකට කොච්චර කල්යයිද කියලා කියන්න මන් නම් දන්නේ නැහැ. ඒ විස්තර කිසිම දෙයක් ගැන මම මොකුත්ම දන්නේ නැහැ ඕන්නේ. ඒ කියන්නේ ඒ තීරණය දෙනකල් අප්පච්චිට ගෙදරින්ට බැරි වේද සීයේ? ම්ම් ඒ ගැනත් කියන්න කිසිම දෙයක් මන් දන්නේ නැහැ නෙවෙයි බිසෝ. මේ ඉතින් මේ බිසෝගේ අම්මට බැරි වුණාද මේ ඒ පහර කාපු මිනිහාගේ කටහඬින් ඒ මිනිහයා කවුද කියලා අඳුනගන්න? කරුවලේ මං කොහොමද අඳුනාගන්නේ? ඉස්ත කරුවල රැට තියා දවල්ටත් මගේ ඇහි දැන් පේනවා අඩුයි ළමයෝ. අම්මා මේ නාමෙල් අහන්නේ ඒ පහර කාගෙන කෑ ගහපු තැනැත්තගේ කටහඬෙන්වත් ඒ කවුද කියලා අඳුනගන්න බැරි වුණාද කියලයි. මේ සද්ද ඇහෙන්නේ කනටනේ අම්මා. ඇසට නෙවෙයිනේ. ඕ ඒක මන් දන්නවා. ඒ මහා කරුවල පොයේ දවසේ <clears throat> මෙයා නවා මිනිසුනේ. අපි මෙතන මේ ගොඩින් මතෙන් එක එක පුරස්නවලට උත්තර හොයනවට වඩා නරකද කෙලින්ම පොලිසියට ගොහින් හ්ම් අර කෙල්ලට ඇප දීලා බේරාගෙන ගෙදර එකගෙන එන්නේ ඒක හ්ම් හ්ම් ගොඩේ ඉඳලා පීනන්න බෑ නේද ඔව් සී ඒක නම් ඇත්ත නාමේ හ්ම් අපි යම් පොලිසියට මා දෙනවා දුවේ අනේ යන්නතු මොය මට තඩි වෙලා ජීවත් අම්මා අඳන්ට එපා අම්මා අපි දෙන්න අතරේ නොයෙකුත් ආද බේද පටලැවිලි තිබ්බා තමයි නමුත් උන්නේ මගේ ස්වාමි පුරුෂයා. මිසෝගේ එකම පියාණන්ද. මේ බිසෝ අම්මා එහෙ ගියනොත් අඬන්න පටන් ගත්තොත් ඈ ඒක තමයි. එහෙමනම් අම්මා නවත්තලා අපි විතරක් යමුද? අනේ මට ඇහුණා උඹලා කතා කරපොනේ. නෑ මං ඉන්නේ නෑ මාත් වෙනවා යන්න. මේ මේ සීයා මොකද කියන්නේ? ඈ? ඔන්න ඔය ආදෙන්නා මෙල්. යන් එහෙනම්. යමු. අද මොන් පැලස්සේ රංගපෑම් රම්‍යා වනිකසේකර උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්